අනිච්ච සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා සබ්බං කාම රාගං පරියාදියති සබ්බං රූප රාගං පරියාදියති සබ්බං භව රාගං පරියාදියති සබ්බං අවිජ්ජං පරියාදියති සබ්බං අස්මිමානං පරියාදියති සමෝහන්ති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ සංයුක්ත නිකායේ කන්ද සංයුත්තේහි සඳහන් වෙන අනිත්‍ය සංඥා කියන සූත්‍ර දේශනාව. අනිත්‍ය සංඥාව පිළිබඳව අනිත්‍ය සංඥා භාවනාව පුරුදු කිරීම පිළිබඳව ඒ භාවනාව පුරුදු කිරීමේ තියෙන වටිනාකම ඒ භාවනාවට ධර්මයේ තුල ලැබෙන ප්‍රමුඛත්වය පිළිබඳව පැහැදිලි කරමින් දේශනා කරපු සූත්‍රයක් තමයි අනිච්ච සංඥා සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ තමයි මේ සූත්‍ර දේශනාව සිදු කළ තියෙන්නේ. අනිච්ච සංඥා නিত্য නොවීම පිළිබඳව හඳුනා ගන්නා හැටි. හෙවත් හඳුනා ගැනීම තමයි අනිච්ච සංඥා කියලා කියන්නේ. මේ ලෝකයේ පවතින යම් කිසි සංස්කාරයක් වේ නම් ඒ සියලු සංස්කාර ධර්මයන්ට උරුම වූ ලක්ෂණය තමයි අනිත්‍ය ලක්ෂණය. වෙනස් වෙන්නේ. අන්නේ උරුම ලක්ෂණය හඳුනා ගැනීම තමයි අපේ ධර්මයේ තුල තියෙන ඊටාම වැදගත්ම වටිනාම කාරණාව වන්නේ. මේ ධර්මතාවය හරියට හඳුනාගත්තේ නැති නිසා. එහෙම නැත්නම් මේ අනිත්‍ය කියන ධර්මතාවය හරියට හඳුනාගත්තේ නැති නිසා තමයි සත්වයා දිගින් දිගටම දිගින් දිගටම සංසාරේ ඉපදිපදි මෙරි මෙරි සැරිසරන්නේ. ඉතින් මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හරියට තේරුම් ගත්ත කෙනා මේ භවගාමී ජීවිතය එහෙම නැත්නම් මේ සංසාරයේහි සැරිසරන ස්වභාවය නවතලා දාලා සසරෙන් නිදහස් වෙනවා. ඒ නිසා බෞද්ධයන් විදිහට සියලු සාංශාරික දුක් නිමා කරලා යමා නිවන් සුව සාක්ෂාත් කරගන්නට වෑයම් කරන පිරිසක් විදිහට අපි හැමෝම මේ අනිත්‍ය සංඥාව පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කිරීම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපයේට රැස්වෙච්ච ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මෙන්න මේ විදිහ ප්‍රකාශයක් කරනවා. අනිත්‍ය සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගම් පරියාදීති. මහණෙනි යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් යම් කිසි ශ්‍රාවකයෙක් අනිත්‍ය සංඥාව හොඳින් වඩනවා නම් භාවිතා ඉඳලා හිටලා මතක් වුණ වෙලාවට විතරක් නෙවෙයි බහුලී කතා බහුලීකృత කරනවන වැඩි වැඩියෙන්ම මේ අනිත්‍ය සංඥාව පුරුදු කරනවන එහෙම වැඩි වැඩියෙන් බහුල වශයෙන් වැඩිම නිසා පුරුදු කිරීම නිසා මොකද වෙන්නේ? එහෙම පුරුදු කරන කෙනාට අන්‍යයාගේ හිතේ තියෙන සබ්බං කාමරාගං පරියාදීති. සියලුම කාමරාගය හැම කාමරාගයක්ම ගෙවිලා යනවා. කාගේද හැම කාමරාගයක්ම ගෙවෙන්නේ? අර කියන විදිහට අනිත්‍ය සංඥාව බහුල වශයෙන් නිතර දෙවේලි වැඩි වැඩියෙන් පුරුදු කරන කෙනාගේ. ඒ විතරක් නෙවෙයි. සබ්බං රූපරාගං පරියාදීති. යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥා භාවනාව නිතර දෙවිලි හුරු පුරුදු කරනවා නම් අන්න එහෙම හුරු පුරුදු කරන කෙනාගේ හිතේ තියෙන සියලුම රූප රාගයත් ගෙවි ගෙවි යනවා. සබ්බං භවරාගං පරියාදීති. අනිත්‍ය සංඥා භාවනාව නිතර කවුරු හරි කෙනෙක් පුරුදු කරනවා නම් වැඩි වැඩියෙන් සිද්ධ කරනවා නම් අන්නේ වැඩි වැඩියෙන් සිද්ධ කිරීම තුළ ඒ කෙනාගේ හිතේ තියෙනවන යම්කිසි භවරාගය ඒ භවරාගය ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. සබ්බං අවිජ්ජං පරියාදීති. හිත තුල තියෙනවනම් යම්කිසි අවිද්‍යාවක් නොදැනීමක් අන්න ඒ සියල්ල දේ අවිද්‍යාවද ටික ටික ටික ටික ගෙවි ගෙවි යනවා. සබ්බං අස්මිමානං පරියාදීති සමූහන්ති හිතේ තියෙන අස්මිමානය මේ මම වෙමි කියන අදහසද මුලින්ම ගැලවිලා යනවා සමූහන්ති කියන්නේ ඒකයි ගෙවි ගෙවි යනවා පරියාදීති ගෙවි ගෙවි යනවා මෙන්න මේ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ අවධානය කරන්නේ. එතකොට අපි සරලව ගත්තොත් යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥා භාවනාව නිතර දෙවේලි පුරුදු කරනවා නම් බහුල වශයෙන් පුරුදු කරනවා නම් මොකද වෙන්නේ? එයාගේ හිතේ තියෙන කාම රාගය දුරු වෙනවා, රූප රාගය දුරු වෙනවා, භව රාගය දුරු වෙනවා, අවිද්‍යාව දුරු වෙනවා, අස්මිමානය දුරු වෙනවා. ඒතර ඔන්න කාරණා පහක් හිතේ තියෙන ප්‍රධාන අකුසලයන් කෙලෙස් පහක් නැති කරගන්න උපකාර වෙන ප්‍රධානම කෙලෙස් පහක්. එතකොට අපි දන්නවා මේ ලෝකේ සත්වයෝ මේ කාමරාග, රූපරාග, භවරාග මේ කියන රාගය මුල් කරගෙන තමයි නිරන්තරයෙන් මේ සංසාරයට වැටෙන්නේ. දැන් අපි මේ සංසාරයේ යන ගමන ප්‍රධාන කොටස් තුනකට බෙදුවොත් කාම භව, රූප භව, අරූප භව කියලා. එතකොට මෙන්න මේ කියන කාමරාග, රූපරාග, භවරාග ආදී මේ රාගයන් නිසා තමයි සත්වයා නැවත නැවත මේ කියන භවවලට කාම භව, රූප භව, අරූප භව කියන භවවලට වැටිලා ගමන් කරන්නේ. මේ සත්වයා දිගින් දිගට මේ සංසාරේ ඉපදීපදී මැරි මැරි යනකොට ඒ සත්වයාට ගමන් කරන්නට ලැබෙන ප්‍රධාන තැන් තුනක් තියෙනවා කාම භව, රූප භව, අරූප භව කියලා. ඒ කාම භවය අපි දන්නවා කාමාවචර ලෝක 11ක් තියෙනවා රූප භවේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා අරූප භවේ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා 31 තලය කියන්නේ උකටනේ. ඒතර මෙන්න මේ කියන 31 තලයටම වැටෙන්නේ මොකක් නිසාද ඔය කියන රාගය නිසා. කාම රාගයක් හෝ භව රාගයක් හෝ රූප රාගයක් හෝ අරූප රාගයක් හෝ කිසියම් රාගයක් නිසා භව රාගයක් මේ පවතින තියෙන ආසාවක් හෝ එහෙම නැත්නම් විභව තණ්හාවක් නිසා තමයි සත්වයා සංසාරෙට වැටෙන්නේ. එතකොට මේ විදිහට සංසාරෙට වැටෙන මේ සත්වයාට එහෙම වැටෙන්නට මූලික හේතුව තමයි තණ්හාව. මොනෝ කියන පිළිබඳව තියෙන තණ්හාවද? එක්ක කාම වස්තුන් පිළිබඳව තියෙන තණ්හාව, රූපයන් පිළිබඳව තියෙන තණ්හාව, මේ භවෙහි පැවැත්ම පිළිබඳව තියෙන තණ්හාව, එහෙම නැත්නම් මේ පැවැත්ම පිළිබඳව නොදන්නකම, මේ සංසාරයේ දිගින් දිගට පැවතීගෙන ඉපදීපදී යන ගමන පිළිබඳව දුක් සහිත බව පිළිබඳව ඇති නොදන්නකම ඒවා අවිද්‍යාව පිළිබඳව එහෙම මේ ගමන් කරන්නට හේතු වෙච්ච මේ පංචස්කන්ධය මුල් කරගෙන මමත්වයෙන් බැඳීම ගැන හරියට දන්නේ නැතිකම තමයි මේ සංසාරික ගමනට මුල් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ආදීයෙන් වශයෙන් කියපු මේ රාගාදී ක්ලේශ ධර්මයන් හිත තුල ගොඩනැගෙන්නේ කිසියම් අරමුණක් නිමිත්තක් මුල් කරගෙන. එතකොට අපි කල්පනා කරලා බැලුවොත් සාමාන්‍යයෙන් ඕනෑම දෙයකින් රාගයක් කැමැත්තක් නිමිත්තක් ඇති වෙන්නේ මොකක් නිසාද? ඒ දේ පිළිබඳව හරියාකාරව නිසි විදිහට දන්නේ නැතිකම නිසා. අවිද්‍යාව ඇති වෙන්නේ තේ හින්දා. අස්මිමානය ඇති වෙන්නේ තේ හින්දා. යමක් පිළිබඳව නිවැරදි විදිහට දකින්න පුළුවන් නම් ඇත්ත ඇති හැටියෙන් දකින්න පුළුවන් නම් යථාභූත ඥාන දර්ශනයෙන් දකින්න පුළුවන් නම් ඒ දේ පිළිබඳව රාගය ඇති වෙන්නේත් නැහැ, අවිද්‍යාව ඇති වෙන්නේත් නැහැ, මානය ඇති වෙන්නේත් නැහැ. එතකොට එන්න මේ විදිහට දකින්න බැරිකම නිසා තමයි රාගයයි අවිද්‍යාවයි මානයයි ආදී මේකේ කෙලෙස් ඇති වෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් හොඳට මේ සියලු අරමුණු කෙරෙහි ඇත්ත ඇති හැටියෙන් දකිනවනම් අන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්න කැමති එක්කෙනා මොකද කරන්න ඕන? ඒ කෙනා සියලු අරමුණු කෙරෙහි දකින්න ඕන ත්‍රිලක්ෂණය. මොකද ත්‍රිලක්ෂණය ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කිව්වේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් යම්කිසි දෙයක් පිළිබඳව රූපයක් හෝ ශබ්දයක් හෝ බාහිර අරමුණක් පිළිබඳව යමෙක් දකිනවා නම් එයා දකිනවා ඒ අරමුණෙහි ඇලෙන්න ගැටෙන්න උවමනාව නැහැ කියලා. ඇලෙන්න ගැටෙන්න යන්න හොඳ නැහැ කියලා එයා දකිනවා. තේරුම් ගන්නවා. ඇලෙන්න ගැටෙන්න හොඳ නැහැ කියලා දන්නවනම් වටහා ගන්නවනම් එයා නොඇලී නොගැටී ඉන්න හදනවා. ඒ අරමුණු මුල් කරගෙන. එතකොට ඒ පිළිබඳව යාට කාම රාග, ඒ වගේම රූප රාග, භව රාග ආදී කෙලෙස් ඇති වෙන්නේ. ඉතින් අන්න එහෙම කෙලෙස් ඇති කරගන්නේ නැතුව ඉන්න මේ කියන අනිත්‍ය සංඥාවෙන් දකින්න පුරුදු වීම ඊටාම වැදගත් කියන එක බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය සංඥා සූත්‍රයේදී අවධානය කරනවා. ඉතින් අනිත්‍ය සංඥාව කවුරු හරි කෙනෙක් හොඳට වඩනවනම් එතකොට ඒ තැනත්තාගේ හිතේ කෙලෙස් කොහොමද දුරු වෙන්නේ කියන එකත් බුදුහාඳුර බොහොම ලස්සන උපමා කීපයකින් මේ සූත්‍රයේදී අවධානය කරලා තියෙනවා. බුදුහාමුදුරුව මතක් කරන එක උපමාවක්. ශරත් කාලයේ ගොවියෝ ඉන්නෝනේ ගොවියෙක් මහා නගුලක් අරගෙන කුඹුරක් සීසාන කුඹුරු සීසාන කාලෙදී ගොවියෙක් මහ නගුලක් අරගෙන ඒ නගුල මඩේ ගෙල්වලා කුඹුර සීසාන කොට දැන් හරක් දෙගේ පිටේ මේ නගුල ගැට ගහලා ගොවියා මොකද කරන්නේ නගුල මඩේ ගෙල්වලා තද කරලා අල්ලගෙන ඉඳෙදි හරක් ඇවිදගෙන යනවා එතකොට මොකද වෙන්නේ එහෙම යනකොට අර නගුලට අහුවෙලා මේ පොළොව අර කුඹුරේ යට තියෙන පරණ ගොයන් පඳුරු වල විරා ගිහිපු මුල් ආදී දේවල් සිඳී බිඳී ගැලවිලා ඉගිල්ලිලා යනවා. අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන කවුරු හරි කෙනෙක් අනිත්‍ය සංඥාව වඩනවා නම් අනිත්‍ය සංඥාව පුරුදු කරනවා නම් එයාගේ හිතේ තියෙන අර කාම රාගය අර නගුලෙන් අර මඩ අස්සේ පියන පරණ ගොයන් ගස්වල මුල් ඉගිල්ලිලා ගැලවිලා ඇඹරිලා යට වෙලා යනවා වගේ මේ හිතේ තියෙන කාම රාගය ඉගිලිලා ගැලවිලා යනවා කියලා. රූප රාගය ඉගිලිලා ගැලවිලා ඇඹරිලා යනවා කියලා. භව රාගය ඉගිලිලා ගැලවිලා යනවා කියලා. අවිද්‍යාව දුරු වෙනවා කියනවා. ඒ වගේම අස්මිමානේ නැත්තට නැතිල මුලින්ම ගැලවිලා යනවා කියලා. හරියට නගුලකට අහුවෙලා අර මඩ සහිතව ගොයන් පරණ ගොයන් පඳුරුවල මුල් ගැලවිලා ඇඹරිලා යනවා වගේ. බලන්න කොච්චර ලස්සන උපමාවක්ද කිව්වේ. එතකොට ඒ විදිහට මේ කාමරාග රූපරාග භවරාග අවිජ්ජා අස්මිමාන කියන මේ ක්ලේශ ධර්මයන් ගලවිලා යන්න මොකද්ද කරන්න ඕන? අනිත්‍ය සංඥාව හොඳට පුරුදු කරන්න ඕනේ. දැන් අනිත්‍ය සංඥාව කරන්නේ කොහොමද කියන එක ඉස්සරහට මම පැහැදිලි කරන්න මේ සූත්‍රයේ කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේ උපමා ටිකේ වටිනාකම බලමු. ඊළඟට තවත් උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ උපමා ටික හොඳට මතක තියාගන්න. ඒක ඉතාම වටිනවා. බුදුහාම දේශනා කරනවා දෙවෙනි උපමාව වශයෙන් මහණෙනි බබුස් තන කියලා තනකොළ జాතියක් තියෙනවා. බබුස්තන කියලා. දිග උස මේ තනකොළ జాතියක්. ඒකේ නිකන් කරලක් එහෙමත් තියෙනවා. ඒ බබුස් තනකොළ කපන කෙනෙක් ඒවා කපල ඉවර වෙලා මේ මිටියට තියලා අල්ලාගෙන අගින් අල්ලගෙන මොකද කරන්නේ මේ බබුස් තන මිටිය උඩු අතට යටි අතට හැම පැත්තටම දගහ තලල දානවා. එහෙම උඩු අතට යටි අතට මේකෙන් අතින් උස්ස උස්ස ගහනකොට මොකද වෙන්නේ? මේකේ හැම පැත්තෙම අර තියෙන ඇට જાති එහෙම ගැලවිලා විසි වෙලා යනවා. දැන් අපි අර කියවනේ ඒකේ කරලක් තියෙනවා කියලා ඒ තනකොළ මිටි ගස්වල. එතකොට මේ කරල් සහිත මිටියක් අරගෙන ඉවර වෙලා හයියෙන් පොළොවට ගැහුවහම මොකද වෙන්නේ? දෙපැත්ත මාරු කර කර ගහනකොට අරකේ තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම ගැලවිලා විසි වෙලා දුරස් වෙලා යනවා වගේ කවුරු හරි කෙනෙක් අනිත්‍ය සංඥාව හොඳට පුරුදු කරනවා නම් අන්න ඒ තැනැත්තා හිතේ තියෙන කාම රාගයයි රූප රාගයයි භව රාගයයි අවිද්‍යාවයි අස්මිමානයයි සම්පූර්ණයෙන් ගලවල විනාශ කරලා දානවා කියලා බුදුහාමුදුර අවධානය කරනවා එතකොට දැන් ඔන්න මෙතෙන්දි මතක තියාගන්න ඕන දේ තමයි අනිත්‍ය සංඥාව කියලා භාවනාවක් තියෙනවා. ඒ අනිත්‍ය සංඥා භාවනාව වඩන්න ඕන. පුරුදු කරන්න. කොහොමද පුරුදු කරන්න ඕන? නිකන් ඉඳලා හිටලා නෙවෙයි. භාවිතා බහුලී කතා. නිතර පුරුදු කරන්න ඕන. බහුලීකృత වශයෙන්. ගොඩාක් වඩන්න ඕන. එහෙම වඩන කෙනාට මොනවද ලැබෙන ලාභ ප්‍රතිලාභ කාරණා පහක් තියෙනවා. ඒ තමයි යාගේ හිතේ තියෙන ප්‍රධාන කෙලෙස් සිතුවිලි අකුසල සිතුවිලි පහක් නැති කරගන්න පුළුවන්. මොනවද ඒ අකුසල සිතුවිලි පහ? කාම රාගයයි, රූප රාගයයි, භව රාගයයි, අවිද්‍යාවයි, අස්මිමානයයි. ඉතින් අන්න ඒ ඒව නැති කරගන්න පුළුවන් හරියට අනිත්‍ය සංඥාව වැඩුවොත්. ඊළඟ බුදුහාමුදුරුවෝ තව උපමා තුන්වෙනි උපමා විදිහට කියනවා. මොකද්ද? මහණෙනි ගසක අඹ පොකුරක් තිබෙන විට ඒ අඹ පොකුරේ මුල නැට්ට කපා දැමුව එක. ඒ නැට්ට හා බැඳුණු යම් තාක් අඹ ඇද්දී ඒ හැම අඹයක්ම එක පොකුරට බිම ඇදගෙන වැටෙනවා. දැන් ඔන්න අඹ ගහක අඹ පොකුරක් තියෙනවා. පොකුරක් කියලා කිව්වහම අඹ ගෙඩි උඩක් නේ. එතකොට මේ අඹ ගෙඩි වෙන වෙනම පොඩි පොඩි නැටි වලින් ප්‍රධාන නැට්ටට සම්බන්ධ වෙලා තියෙන මේ ප්‍රධාන නැට්ට ගහේ අත්තකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර කවුරු හරි කෙනෙක් මොකද කරන්නේ? අර අමරගෙඩි පොකුරේ ප්‍රධාන නැත්ත කපල දානවා. එහෙම කපල දාපු ගමන් මොකද වෙන්නේ? මේ අඹ පොකුරම අඹ වල්ලම බිමට ඇදගෙන වැටෙනවා. බිමට ඇදගෙන වැටුනහම අර ඔක්කොම අඹ ටික සීසීකඩ කැඩිලා විසිරීලා යනවා. අන්න ඒ වගේ කවුරු හරි කෙනෙක් මේ කියන අනිත්‍ය සංඥා භාවනාව පුරුදු කරනව නම් බහුල වශයෙන් කරනව නම් එක පොකුරට එයාගේ හිතේ තියෙන අර කියන කාම රාගයයි රූප රාගයයි භව රාගයයි අවිද්‍යාවයි අස්මිමානයයි කියන මේ කෙලෙස් පහම එක පොකුරට නැති වෙලා යන්නට ඒක ප්‍රධාන උපකාරකයක් කියලා කියනවා. බලන්න ඒතකොට කොච්චර වටිනවද? දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ එක භාවනාවක් කරනකොට එක ක්ලේශයක් නැති වෙනවා කියන්නේ. නේද? දැන් මෛත්‍රී භාවනා කරනකොට ද්වේෂය නැති වෙනවා. ඔය ආදී වශයෙන් අපි දන්නේ ඊළඟට අසුභ භාවනා කරනකොට රාගය නැති වෙනවා නේ? ඒ විදිහට අපි එක ක්ලේශයක් නැති කරන්නේ එක භාවනාවක් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මේ අනිත්‍ය සංඥා භාවනාව කියන එකේ මොකද වෙන්නේ? කෙලස් පොකුරු පිටින් නැති වෙලා යනවා. එක සැරේටම කෙලස් සමූහයක් සිඳලන්න නැති කරන්න දුරු කරන්නට තරම් ප්‍රබල හේතු වෙන භාවනාවක් මේ අනිත්‍ය සංඥා භාවනාව. ඊට පස්සේ බුදුහාඳුරෝ තව උපමාවක් කියනවා. මොකද ඒ උපමාව? මහණෙනි කූටාගාර ශාලාවක කූටාගාරයක යම්තාක් පරාල තියෙනවා. දැන් ඔන්න අපි හිතමු කූටාගාරක රවුමට හදපු ගෙයක් තියෙනවා කියලා. ඒ ගේ වහලේ පරාල කියනවා වටේට බිත්තිය වටේට තියලා මැදින් මේ පරාල ඔක්කොම එක තැනකට එකතු වෙනවා. ඒ එකතු වෙන තැනට කියනවා කැණි මඩල කියලා. අර ඔක්කොම එකතු කරලා එකතු කරලා අර කැණි මඩලේ තිය කැණි මඩලෙන් තමයි අල්ලගෙන දරාගෙන ඉන්නේ. අර පරාල ටික බිම වැටෙන්නේ නැතුව. එතකොට කවුරු හරි කෙනෙක් මොකද වෙන්නේ? මොකද කරන්නේ මේ කියන කැණි මඩල කඩාල දානවා එහෙම කඩලා දැම්මහම මොකද වෙන්නේ අර පරාල ටික ඔක්කොම බිම ඇදගෙන වැටෙනවා එතකොට ඒ කැණි මඩල කියන්නේ පරාලය දරාගෙන ඉන්න නැත්නම් පරාල වලට අග්‍රව පවතින දේ ඉතින් අන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කවුරු හරි කෙනෙක් මේ භාවනාවන් අතර අග්‍රව තියෙන අනිත්‍ය සංඥා භාවනාව පුරුදු කරනවා නම් එයාගේ හිතේ තියෙන අර අනිකුත් අවශේෂ ක්ලේශයන් සියල්ල ප්‍රහාණය කරගන්න යාට ඒක උපකාරයක් වෙනවා. මූලිකව කාමරාග, රූපරාග, භවරාග සහ අවිජ්ජා සහ අස්මිමාන කියන මේ ක්ලේශයන් ප්‍රහාණය කරගන්නට මේ අනිත්‍ය සංඥාව යට උපකාර වෙනවා. ඒතර මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මූලිකව මතක් කරගන්නේ පරාලයන්ට හැම පරාලයකටම අග්‍රව පවතින්නේ හැනි මඩල වගේ භාවනාවන් අතර උසස්තම භාවනාව හැටියට මේ කෙලෙස් බොහෝ ප්‍රමාණයක් යට කර හැකි භාවනාව හැටියට අනිත්‍ය සංඥා භාවනාව අග්‍රයි කියන එකයි අවධානය කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් මතක් කරන මේ අනිත්‍ය සංඥා භාවනාව උසස් අග්‍රයි කියලා පෙන්වන්නේ. මොකද ඒ මහණෙනි යම් කිසි මුල් ಜಾතිවල සුවඳක් තියෙනවා නම් දැන් එක එක જાතියේ මුල් තියෙනවා සැවැන්දරා මුල් ආදී වශයෙන් එක එක මුල් තියෙනවනේ ඒ මුල් සුවඳවත් මුල් අතරේ එදා කාලේ පිළිගැනීමට අනුව සුවඳම මුල කළු අගිල් මුල් කියලා කියනවා කළු වගිල්. එතකොට සියලුම සුවඳ මුල් જાතිවලට කළු වගිල් මුල අග්‍රවන්නාසේ බුදුහාමුදුරු අවධාරණය කරනවා සියලුම જાතියේ භාවනා කර්මස්ථානයන්ට වඩා අනිත්‍ය සංඥා භාවනාව බොහෝම ඉහළයි උසස්ය කියලා. බලන්න කොච්චර උපමා වලින් මේ භාවනාවේ වටිනකම බුදුහාමුදුරු අවධානය කරලා තියනවද? අපි ඉතින් කොච්චර මේ මේ භාවනාව අතහැරලා තියනවද? අපි ওই දන්නේ කෝකටද දන්න ආනාපාන සතියයි. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවයි. එහෙම නැත්නම් වෙනත් ඔය මරණානුස්සතිය වගේ ඒ බුද්ධානුස්සතිය වගේ භාවනා ටිකක් නේ අපි දන්නේ. නමුත් අපි හරියට මේ මේ කියන අනිත්‍ය සංඥා භාවනාවත් පුරුදු කරන්න ඉගෙන ගත්තොත් මේක විදර්ශනා භාවනාවක් විදිහට පුරුදු කළොත් ඒක කොච්චර ආනිසංස තියෙනවද කියලා හොඳට බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් කියන මේ අනිත්‍ය සංඥා භාවනාවේ තියෙන උසස්කම පෙන්වන්න. මහණෙනි යම් කිසි අරටු වල සුවඳක් වෙනවා. ඔය එක එක ලී જાති වල අරටු තියෙනවනේ. ඒ අරටු අතරේ සුවඳවත් අරටු තියෙන ගස් જાති තියෙනවා. අන්නේ ගස් අතරේ රත් සඳුන් ගහේ අරටුව තමයිලු. ඊටාම හොඳම අරටු සුවඳක් තියෙන්නේ. ඒතර බුදුහාඳුර මතක් කරනවා සියලු ගස් අතරේ රත් හඳුන් ගහේ අරටුවේ සුවඳ අග්ගවන්නාසේ සියලුම භාවනාවන් අතරේ අනිත්‍ය සංඥා භාවනාව කියන එක ඊටාම උසස් භාවනාව වෙනවා ඒක කවුරු හරි කෙනෙක් නිතර දෙවේලි පුරුදු කරනවා නම් බහුලීකృత කරනවා නම් වැඩි වැඩියෙන් කරනවා නම් අන්නේ තනත්තාට කාම රාග රූප රාග භව රාග අවිජ්ජා අස්මිමාන කියන මේ ක්ලේශ පහම නවත්ත ගන්න මුලින්ම ගලවලා දාන්න ගෙවා දමන්න උපකාර වෙනවා කියලා සඳහන් කරනවා ඊළඟද බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් කියනවා මහණෙනි යම්කිසි මල් වල සුවඳක් වේනම් මේ අපි දන්නවනේ එක එක જાතියේ මල් තියෙනවනේ. එතකොට ඒ මල් අතරේ සුවඳ මලුත් තියෙනවා. හැම මලක් මල් හැම මලක්ම සුවඳක් නැහැ හැම මලක්ම ලස්සනක් නැහැ. ලස්සන මලුත් තියෙනවා ලස්සන උනාට සුවඳ නැහැ සමහර ඒවා. සමහර ඒවා සුවඳයි උනාට ලස්සන නැහැ. ඉතින් කෙසේ වෙතත් මේ මල් జాතියක් තියෙනවා. ඒ මල් జాතිය මොන වගේද? ඒ මල් జాතිය ඊටාම සුවඳයි. අපි දන්නවා සුවඳ මල් තියෙනවා, රෝස මල් තියෙනවා, පිච්ච මල් තියෙනවා, විවිධ జాතිය මල් තියෙනවානේ. ඒ මල් අතරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න මතක තියාගන්න සුවඳම මල හැටියට හඳුන්වන්නේ මොකද්ද? දෑ සමන් මල. මල් අතරේ සුවඳවත්ම මල දෑ සමන් මල. ඉතින් හරිය වටිනවා එහෙම දෑ සමන් මල් වලින් පූජාවන් තියන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඉහළින්ම අගය කරපු මලක් සුවඳවත් මලක් බුදුරජාණන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙකුට හොඳට පුදන්න ඕන මලක්. ඉතින් ওই සමහර ධාතු මන්දිරවල දලදා වහන්සේ ගාවට එහෙම පූජා කරන්නේම ඔය සමන් මල්, පිච්ච මල් ආදීනේ. ඉතින් ඒවා ඊටාම වටිනවා. ඒ විදිහට මල් පූජා කරන්න ලැබෙනවා නම්. සියලු જાතියේ සුවඳ මල් අතරේ දෑ සමන් මල සුවඳවත් වන්නාසේ බුදුහාමුදුරුව මතක් කරනවා සියලු જાති භාවනා කර්මස්ථාන අතරේ අනිත්‍ය සංඥා භාවනාව උසස් වෙනවා කියලා. එතකොට ඇයි උසස් වෙන්නේ කියන එකත් අපි අවධානය කරගන්න ඕන. බොහෝ භාවනා කර්මස්ථාන වලින් සිදුවන්නේ කුමක්ද? එක ක්ලේශ ධර්මයක් තමයි දුරු වෙන්නේ, සමනය වෙන්නේ, යටපත් වෙන්නේ. හැබැයි අනිත්‍ය සංඥා භාවනාව කරනකොට ප්‍රධානම ක්ලේශ ධර්ම පහක්ම නැතර නැති කරලා දාන්න පුළුවන්. එතකොට බොහෝ භාවනා අනිත් භාවනාවල් ගොඩක් ඒවා මොනවද සමත භාවනාවල්. එතකොට සමත භාවනාවෙන් කරන්නේ හිතේ ඇවිස්සලා එන යම්කිසි ප්‍රධාන ක්ලේශ ධර්මයක් සමනය කරන එක. ඒතර ක්ලේශ ධර්මයක් සමනය කළ පමණින්ම හිත කෙලෙසුන්ගේ නිදහස් වෙන්නේ නැහැනේ. කෙලෙසුන්ගේ නිදහස නම් සම්පූර්ණයෙන්ම හිතේ කෙලෙස් නැති කරලා දාන්න ඕනේ. ඒතර සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති කරන්න පුළුවන්කම තියෙන විදර්ශනා භාවනාවට, සමත භාවනාවට නෙවෙයි. ඒතර අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මොකද? විදර්ශනා භාවනාව. අන්න ඒකයි මේ විදර්ශනා භාවනාව ඊටාම වැදගත් එකක් විදිහට බුදුහාමුදුරුවෝ උපමා වලින් පුළුවන් තරම් ඔබට පැහැදිලි කරන්න අපට පැහැදිලි කරන්න උත්සාහවත් වෙලා තියෙනවා. එතකොට තවත් උපමාවක් කියනවා. දැන් අපි දන්නෝනේ මේ රටවල් පාලනය කරන එක එක රජවරු ඉන්නවා. දැන් ප්‍රාන්ත පාලනය කරන රජවරු සාමන්ත රජවරු කියලා ඉන්නවා. උපරාජවරු කියලා ඉන්නවා. මහා රාජවරු ඉන්නවා. ඒ ආදි වශයෙන්. එතකොට මේ කුඩා කුඩා රාජ්‍යවල කුඩා කුඩා ප්‍රදේශ පාලනය කරගෙන ඉන්න සෑම රජුරු කෙනෙකුට වැඩිය උසස්ම රජුරෝ කවුද මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න සක්විති රජුරෝ එතකොට සක්විති රජුරවන්ට හැමෝම අනුකූලයි හැමෝම යටත් සියලු රජවරු අතර සක්විති රජුරෝ උසස් වගේ සියලු භාවනාවන් අතුරින් උසස්ම භාවනාව මොකක්ද එතකොට දැන් තේරුම් ගන්න අනිත්‍ය සංඥා භාවනාව අනිත්‍ය සංඥා භාවනාව වඩනකොට මොකද වෙන්නේ ආයිත් මතක් කරගත්තොත් කාම රාග, රූප රාග, භව රාග, අවිජ්ජා සාස්මිමාන කියන මේ ප්‍රධාන කෙලෙස් දුරු කරගන්න ඒ භාවනාව උපකාර වෙනවා. දැන් බලන්න කොච්චර උපමා වලින් බුදුහාමුදුරු මේ භාවනාවේ තියෙන වටිනාකම, ප්‍රධානකම, මූලිකකම පැහැදිලි කරනවද කියලා. ඊළඟට බුදුහාමුදුරු තවත් උපමාවක් දේශනා කරනවා. මහණෙනි තාරකාවන්හි යම් ආලෝකයක් ඇත්තේද ඒ සෑම තරුවකම ආලෝකය චන්ද්‍රාලෝකයෙන් දහසයෙන් පංගුවක්වත් වටින්නේ නැත. දහසෙන් පංගුවට කියන සොලොස් කලාව කියලා. දැන් ඔන්න අහසේ තරු පායලා තියෙනවා. ඒ තරුවල එළියක් තියෙනවා. හැබැයි ඒ තරුව කෝගෙම එළිය අරගෙන බැලුවොත් හඳ හඳ පුන් සඳ අරගෙන ඒ පුන් සඳ 16කට බෙදලා 16න් එක කොටසක් අරගෙන බැලුවොත් ඒ එක කොටසේ තියෙන ආලෝකයවත් අර ඔක්කොම තරුවල එළිය එකතු කරලා බැලුවොත් සාමාන්‍ය පෘථුවියට අපිට පේන්නේ නෑලු. ඉතින් බලන්න. ඒතකොට සාමාන්‍යයෙන් කතා කවියකුත් ඔයත් අහලා තියෙනවනේ. පින්මද පුතුන් සියයක් ලදුවක් નિසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඊතාගරු නෙක පුන් සඳින් එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝන අඳුරු නෙක තරු රැසින් එලෙසට නොම වේදුරු ඒතර වන් එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝන ලෝකෙම තියෙන ඝන අන්ධකාරයේ රැයට එක හඳකින් දුර වෙනවා. නෙක තරු රැසි නෙලෙසට නොම වේදු. ඔච්චර අහසේ තරු තිබ්බත් ඒ විදිහට අන්ධකාරය දුර වෙන්නේ නැහැ. දැන් මෙතනින් උදාහ මේ අවධානය කරන්නේ මොකක්ද? මේ සියලු තාරකාවන්ට වැඩි චන්ද්‍රාලෝකය ප්‍රධානයි. එතකොට මේ හඳ අග්‍ර වෙනවා වගේ තරු අතරේ සියලුම භාවනාවන් අතුරේ අග්‍ර අග්‍රම ප්‍රධානම භාවනාව හැටියට මේ අනිත්‍ය සංඥා භාවනාව තිබෙනවා කියන එකයි බුදුහාමුදුරුව අවධානය කරන්නේ. ඊළඟට තවත් අවධානය කිරීමක් උපමාවක් කියනවා. මහණෙනි යම්සේ শরත් කාලේ වලාකුලින්තොර එළිය වැටුණු අහසේ. දැන් උන শরත් කාලේ වලාකුලින් තොර වෙච්ච වලාකුළු නැති එළිය වැටුණු අහසේ හිරු අහසට නැගෙනකොට අහසේ පැතිර තිබූ සෑම අඳුරු ගතියක්ම සම්පූර්ණම නැතිව යන්නේ. දිලිසෙන්නේද බබලන්නේද අතිශයින්ම බබලන්නේද එතකොට මේ දවල් කාලයේට හිරු අහසට එන වෙලාවේ වලාකුළු මොකක්වත් නැහැ අහසේ නිල් අහස තියෙනවා එතකොට මේ ඉරු සූර්යයා මුළු අහසේම දිදුලන කොට පලාතම එළිය කරනවා දිලිසගෙන බැබලේගෙන කියනවා වගේ මේ අනිත්‍ය සංඥා භාවනාව පුරුදු කරන කරනකොට අන්න ඒ කෙනාට පුළුවන්කම දෙන හිතේ තියෙන මේ සියලුම කෙලෙස් දුරු කර ගැනීම සඳහා අර කාම රාග රූප රාග භව රාග අවිජ්ජා මානානුසය කියන මේ අස්මිමානේ කියන මේ කෙලෙස් නැති කර ගැනීමට පුළුවන්කම තියෙනවා. එතකොට දිවා කාලයේ අහසෙහි ප්‍රධානියා කවුද? ඒ තමයි චන්ද්‍රයා. අන්න ඒ වාගේ මේ භාවනාවන් අතර ප්‍රධානම භාවනාව අනිත්‍ය සංඥා භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය සංඥා භාවනාව ප්‍රධානයි කියලා කියන්න වටිනව කියලා කියන්න කොච්චර උපමා ගත්තද ඉස්සෙල්ලාම ගත්ත උපමා කීපයක් තියෙනවා ඒ උපමා කීපෙන් සඳහන් කරන්නේ උපමා තුනක් තියෙනවා මූලිකව කියපු ඒ උපමා තුනෙන් සඳහන් කරන්නේ අනිත්‍ය සංඥා භාවනාව කරනකොට හිතේ තියෙන කෙලෙස් ගැලවිලා යන්නේ කොයි වගේද කියලා. මොන වගේද හරියට නගුලකින් අර කුඹුරේ තියෙන මඩ සහිත කුඹුරක තියෙන දිරා ගිහිපු ගොයන් පඳුරු මුල් ගැලවිලා යන්නේ යම්සේද අන්න ඒ වගේ හිතේ තියෙන මේ ප්‍රධාන අකුසල මුල් පහක් ගැලවිලා යනවා කිව්වා රූප කාමරාග රූපරාග භවරාග අවිජ්ජා සහ අසුමාන කියන මේ කෙලෙස් මුල් ටික ගැලවිලා යනවා. ඊට පස්සේ ආපහු මේ අනිත්‍ය සංඥා භාවනා කරනකොට කෙලස් ගැලවෙන හැටි කියනවා බබුස් තන මිටක් අරගෙන ඉවරලා ඒක හොඳටම පොළවේ ගහනකොට ඒකේ තියෙන ඇට જાති ආදී සියල්ල සීසීකට විසිරීලා යන්නේ යම්සේ ගන්න ඒ වගේ කෙලස් විසිරීලා යනවා ගැලවිලා නැති වෙලා යනවා කියලා ඊට පස්සේ අඹ පොකුරක් තියෙන අඹ ගහක අඹ වල්ලා ඒ අඹවල්ල හැදිලා තියෙන අඹවල්ලේ නැට්ටට කවුරු හරි ගහලා අඹවල්ල බිම දැම්මොත් අර අඹ ගෙඩි ටික ඔක්කොම සීසීකට යනවා වගේ බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා කවුරු හරි අනිත්‍ය සංඥා භාවනාව හොඳට පුරුදු කරනවා නම් අන්නේ තැනත්තාට පුළුවන්කම තියෙනවා කියලා මේ සියලුම කෙලෙසුන් දුරු කරලා දානවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපමා වලින් පැහැදිලි කරන මේ භාවනාවේ තියෙන අනිත් භාවනාවන් අතරේ කොහොමද මේ අනිත්‍ය සංඥා භාවනාවට ප්‍රධානත්ව හිමි වෙන්නේ කියලා. අර කූටාගාරයක තියෙන හැම පරාලයක්ම කැණි මඩලට ඉලක්ක වෙලා කැණි මඩල ප්‍රධාන කරගෙන ඒකට නැඹුරු වෙලා තියෙනවා වගේ මේ හැම භාවනාවක්ම අතරින් අනිත්‍ය සංඥා භාවනාව ප්‍රධානයි කියලා අවධානය කළා. ඊට පස්සේ ලෝකේ තියෙන සුවඳවත්ම මුල් જાති අතරේ කළු අගිල් මුල් සුවඳ වැඩි වගේ මේ සියලු භාවනාවන් අතරේ උසස්ම භාවනාව අනිත් සංඥා භාවනාව කියලා කියනවා. ඒ වගේම ලෝකේ තියෙන සුවඳ සහිත අරටු ඇති ගස් අතරේ සඳුන් ගහේ රත් සඳුන් ගහේ අරටුව තමයි සුවඳවත්ම අන්නේ ඒ වාගේ භාවනාවන් අතරේ උසස්ම හොඳම ආවනාව අනිත් සංඥාව කියලා අවධානය කළා. මල් අතරේ සුවඳවත්ම මල් තියෙන ඒ සුවඳවත්ම මල් අතරේ දෑ සමන් මල තමයි හොඳටම සුවඳ. ඒ වගේ භාවනාවන් අතරේ හොඳම උසස්ම භාවනාව අනිත්‍ය සංඥාව කියලා අවධානය කළා තියෙනවා. ඊළඟට විවිධ රජවරු, සාමන්ත රජවරු, ප්‍රාන්ත රජවරු, උපරාජවරු, මහරජවරු අතරේ සක්විති රජු ප්‍රධාන වෙනවා වගේ සියලු භාවනා අතරේ අනිත්‍ය සංඥා භාවනාව ප්‍රධානම භාවනාව වෙනවා කියලා අවධානය කරනවා. ආකාශයේ තියෙන තාරුකාවන් ගත්තාම මේ සියලු තාරකා එළියට වැඩිය හඳ තුන් සඳ 16න් පංගුවෙන් 16න් එක පංගුවක් අරගෙන ඒ එළියනුත් අර ඔක්කොම ආලෝක තරුවල ආලෝකේ පරදනවා වගේ. ඒ කියන්නේ සඳ ප්‍රධාන ආලෝකය සපයා දෙනවා වගේ රාත්‍රී කාලයේදී අහසේ සඳ ප්‍රධාන වෙනවා වගේ භාවනාවන් අතරේ අනිත්‍ය සංඥා භාවනා ප්‍රධාන වෙනවා. දිවා කාලේ අහසට නැගෙන පූර්ණ සූර්යාගේ ආලෝකයෙන් මුළු පලාතම ආලෝකමත් වෙනවා වගේ මුළු අහසටම ප්‍රධානත්වයේ උසුලන්නේ සූර්යයා වගේ මේ භාවනාවන් අතරේ අනිත්‍ය සංඥා භාවනාව ප්‍රධාන වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ අවධානය කළා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී කෙටියෙන් මතක් කරනවා කොහොමද මේ අනිත්‍ය සංඥාව වඩන්නේ කියලා. උන්වහන්සේ මතක් කරනවා මහා භික්ෂුන් වහන්සේලාට යමේ රූපය නම් මේය මේ රූපයේ හට ගැනීමය මේ රූපයේ අස්තංගමේ අනුවෙන් අනිත්‍ය සංඥා වඩයිද අන්න එතකොට අනිත්‍ය සංඥා වඩන්න තියෙන ක්‍රමය මොකද්ද රූපය මුල් කරගෙන හිතනවා කොහොමද හිතන්නේ මේකට තමයි රූපය කියලා කියන්නේ එතකොට මේ රූපේ නිකම්ම හැදුනේ නෑනේ රූපේ හැදිලා තියෙන්නේ මොකක් නිසාද හේතු නිසා මේක තමයි රූපය හැදෙන්නේ හේතු කියලා හේතු දකිනවා ඒතර රූපය කියන්නේ ඵලයක්. ඒ ඵලය නිර්මාණය කරපු හේතු දකිනවා. ඒ කියන්නේ හේතුඵල දකිනවා. එතකොට රූපය නැමැති ඵලය හැදෙන්නට හේතු වෙච්ච කාරණා ටිකක් තියෙනවනේ. ඒතර ඒ හේතු වෙච්ච කාරණා නැත්තම් මොකද වෙන්නේ? හේතු වෙච්ච කාරණා නැත්තම් රූපයක් උත් නැහැ. එතකොට අන්න මේ රූපය හැදෙන්නට හේතු වෙන කාරණා අස්තංගමයට යනවා. ඒ කියන්නේ ඒව වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුල මොකද වෙන්නේ එහෙනම් රූපයක් මේ පවතින ස්වභාවයෙන් තියෙන්නේ නැහැ. එයද වෙනස් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අන්න ඒ සමස්ත ක්‍රියාවල දිහා බැලුවාම අපිට ගන්න පුළුවන් තනි වචනය මොකද්ද? ඒ තමයි අනිත්‍ය. දැන් අපි යම් කිසි ඵලයක් දකින්න රූපය කියලා ඒ ඵලයට හේතු දකින්නවා සමුදය වශයෙන් ඒ හේතුද නැති වෙනවා කියලා අපි දකිනවා අනිත්‍ය සංඥාවේ. එතකොට හේතු නැති වෙනකොට මේ ඵලයද ඉතුරු වන්නේ නැත කියලා තේරුම් ගන්නවා. එතකොට හේතු නැති වෙනකොට ඵලයක් නැහැ කියලා තේරෙනවා නම් මේ ඵලය අනිත්‍යයි කියලා වටහෙනවා නම් මොකද කරන්නේ? ඒ අනිත්‍ය වූ ඵලය හෙවත් රූපයෙහි එයා ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ විතරක් නෙවෙයි ඒ රූපය වෙනස් වෙනවා කියලා දන්න නිසාම ඒ රූපය ගැටෙන්න යන්නේ නැහැ. මොකද ඇලුනත් ගැටුනත් ඒ රූපය Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා යා හරි ආකාරයෙන් වටහාගත්ත අවබෝධ කරගත්ත නිසා. ඒතර රූපය මුල් කරගෙන යා ඇලීම් වලට යන්නේත් නැහැ ගැටීම් වලට යන්නේත් නැහැ. ඒතර අනිත්‍ය සංඥාව පුරුදු කරනවා නම් අනිත්‍ය සංඥාව වඩනවා නම් එයා අන්ත දෙකකට යන්නේ නැහැ. මොකද යන්නේ නැති අන්ත දෙක. ඇලීමයි ගැටීමයි. ඇලීමේ අන්තයට තමයි කාමසුඛල්ලිකාණ යෝගය කියන්නේ. ගැටීමේ අන්තයට තමයි අපකිලමතාණ යෝගය කියන්නේ. ඒතකොට යායේ ඇලීම් ගැටීම් දෙකෙන් තොරව අර අරමුණ දිහා බලනවා මදහත් සිතින්. මදහත් සිතින් බලන එක්කෙනා මොකද කරන්නේ? නොඇලී නොගැටි මේ මොහොතේ පවතින මේ අරමුණ මේ රූපය මොහොතක් පාසා වෙනස් වෙලා යනවා කියලා අවබෝධයෙන් තේරුම් අරගෙන පරිහරණය කරනවා. අන්න ඒක තමයි අනිත්‍ය සංඥාවෙන් බලනවා කියලා කියන්නේ. කියන්නේ අනිත්‍ය සංඥාව වඩන එකනා රූපය අනිත්‍යයි හින්දා මට ඕනේ මට ඕනේ කියලා සම්පූර්ණයෙන්ම රූපවල සියලු රූපවලින් ඈත් වෙලා ඉන්නවා කියන එක නෙවෙයි මේ කියන්නේ. එයා රූපේ පරිහරණය කරනවා. හැබැයි පරිහරණය කරන්නේ සියල්ල වෙනස් වෙන බව හොඳට දැනගෙන. ඒ වෙනස් වෙන බව දැනගෙන පරිහරණය කරන නිසා ඒව වෙනස් වුණා කියලා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අන්නේ ඒ තුල තණ්හා මාන ආදී කෙලෙස් අවශ්‍යදන්නේ නැහැ. කාම රාගය ඇති වෙන්නේ නැහැ. භව රාගය ඇති වෙන්නේ නැහැ. රූප රාගය ඇති වෙන්නේ නැහැ. අවිජ්ජා ඇති වෙන්නේ නැහැ. අස්මාන ඇති වෙන්නේ නැහැ. බලන්න එතකොට මේ අනිත්‍යතාවය අපි හරියට දැක්කේ නැති නිසා අපි කොච්චරනම් මේ ලෝකේ ඇලි ඇලි ගැටි ගැටි මුලා වෙවි කෙලෙස් පහල කරගෙන දුක් විඳිනවද එහෙනම් සැප විඳින්න සැපෙන් ඉන්න කියන හොඳ ක්‍රමයක් තමයි මොකද අනිත්‍ය දර්ශනීය දැකලා කටයුතු කර. ගොඩක් අය හිතන්නේ අනිත්‍ය දර්ශනීය දැක්කහම මේ දුකින් ඉන්නවා කියලා. දුකින් ඉන්නව නෙමෙයි. දුකින් ඉන්න එක්කෙනා සැපවත් කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය දර්ශනීය තුලින් අපට උගන්වලා තියෙන්නේ. නැත්තම් මේ දර්ශනය නොදකින කෙනා පින්නතුනි හැමතිස්සෙම තණ්හාවෙන් බැඳිලා ද්වේෂයෙන් ගැටිලා මානසිකව පීඩා විඳින තත්වයකටපත් වෙනවා. එතකොට ඔන්න රූපය පිළිබඳව අනිත්‍ය විදිහට දකින්න ඕනේ. කොහොමද අනිත්‍ය විදිහට දකින්නේ ආකාර තුනයි. මේකට තමයි රූපය කියන්නේ. මේක තමයි රූපේ හට ගැනීම, මේක තමයි අස්තංගමය. හට ගැනීමට කියනවා සමුදය කියලා, අස්තංගමයට කියනවා වය කියලා. ඇතිවීම නැතිවීම. ඒ ඇතිවීම නැතිවීම කියන දෙකටම තනි වචනය කියන මොකද්ද? අනිත්‍ය. ඒතර රූපේ සම්බන්ධයෙන් විතර අනිත්‍ය දකින්නේ නැහැ. මේක තමයි වේදනාව. මේ තියෙන වේදනාවේ හට ගැනීම. වේදනාව හටගන්නේ මේ නිසා. මෙන්න මේ නිසා හටගන්න වේදනාව මේ හේතු නැති වුණොත් නැති වෙලා යනවා. මේක තමයි වේදනාවේ අත්ංගමය කියලා දකිනවා. ඒ විතර වේදනාව කරන සංඥාව, සංස්කාර, විඥාන කියන කාරණා පහ ගැනම දකිනවා. කොහොමද දකින්නේ ආකාර තුනක. ඉස්සෙල්ලා තියෙන తත්වයේ දකින්න ඵලය දකින්න ඊට පස්සේ ඒ ඵලයට හේතු වෙච්ච කාරණා දකින්න සමුදය කියලා කියන්නේ ඒක. ඊට පස්සේ ඒ හේතුව වෙනස් වෙන එකක් කියලා දකින්න අත්ංගමේ. එතකොට මේ ඵලය ඇති වෙන්නට හේතු වෙච්ච ඒවා වෙනස් වෙනකොට ඵලයද වෙනස් වෙනවා කියලා වටහා ගන්නවා. එතකොට ඔන්න බලන්න කාරණා තුනක් අනිත්‍ය සංඥාව තුළ අපි පුරුදු කරන්න ඕන. එතකොට මෙන්න මේ කවුරු හරි කෙනෙක් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහේ පංචස්කන්ධයම අනිත්‍ය සංඥාවෙන් බලනවා නම් එයා පංචස්කන්ධේ ඇලෙන්නේ නැහැ. ඒතර පංචස්කන්ධේ ඇලෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? පංචස්කන්ධේ එයා ඇලෙන්නේ නැත්නම් ඒ වගේ පංචස්කන්ධයක් නැවත තනක පවත්ත ගන්න යාට කැමැත්තක් නැහැ. අපි යමකට ඇලුනහම කැමති වුනහමනේ අපි ඒව එක එක තැන්වල තියාගන්න කැමති වෙන්නේ. එතකොට ඇලීමක් නැත්නම් අපිට ඒක ඒ තැන්වල තියාගන්න කැමැත්තක් දැන් පංචස්කන්ධයට කවුරු හරි කෙනෙක් ඇලුනහම ඒ සමහරු කැමති ඒක කාම භවයේ තියාගන්න. එතකොට ඔන්න කාම භවයේ පංචස්කන්ධය තියාගන්නට කැමැත්ත ඇති වෙලා කාම රාග ඇති වෙනවා. ඊළඟට සමහර රූප රාගය රූප භවයේ තියාගන්න කැමැත්ත ඇති වෙනවා. භව රාගය රූප රාගය ඇති වෙනවා. ඒ වගේම විභව තණ්හා මුල් කරගෙන සමහර අය අරූපාවචර බ්‍රහ්ම ලෝකවල පංචස්කන්ධේ පවත්වා ගන්න තියාගන්න කැමති වෙනවා. ඉතින් අන බලන්න මේ කැමැත්ත නිසා තමයි අර කාම රාග, භව රාග, රූප රාග මේ ඔක්කොම රාග ඇති වෙන්නේ. ඇයි එතකොට එහෙම කැමැත්තක් ඇති උනේ? මේක වෙනස් වෙලා යන්නේ යනවයි කියලා දන්නේ නැති නිසා. මොකද ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒතර මේ වෙනස් වෙලා යනවා කියලා දන්නේ නැතුව මේක හැමදාම මේ විදිහට තියෙනවා ඒ ගොඩවල් පහේ තමයි මම ඉන්නේ කියලා හිතාගෙන ඉන්න එක තමයි අස්මිමාන කියන්නේ. එතකොට ඔය කියන රාගයයි අවිද්‍යාවයි මානයයි ඔක්කොම නැති වෙනවා. මොකක් වුණාමද පංචස්කන්ධය පිළිබඳව අනිත්‍ය සංඥාවෙන් දකින්න පුරුදුනා. එතකොට මෙන්න මේ විදිහට පංචස්කන්ධය පිළිබඳව යම් කිසි කෙනෙක් ඇතිවීම නැතිවීම දකිනවනම් ඇතිවීම නැතිවීම දකින කෙනා මේ පංචස්කන්ධයේ අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරෙන එකට කියනවා නිබ්බින්දති කියලා. අවබෝධයෙන් කලකිරුණාම මොකද කරන්නේ? නිබ්බිදා විරජ්‍යති. අවබෝධයෙන් කලකිරුණාම අල්ලගන්නේ ආස කරන්නේ නැහැ. විරජ්‍යති. ඇලෙන්නේ නැහැ. විරාගා විමුක්තිය ඇලුන්නේ නැත්තම් අල්ලන්නේ නැති හින්දා ඒකෙන් මිදෙනවා. නිදහස් වෙනවා. ඒතර පංචස්කන්ධයෙන් නිදහස් වුණා නම් නැවත පංචස්කන්ධයක් ලැබෙන්නේ නැවත පංචස්කන්ධයක් ලැබෙන්නේ නැති තැන ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ නැති තැන දුකක් නැහැ. එහෙනම් අන්නේ ඒ දුකෙන් තොරව ජීවත් වීමට අපි අනිත්‍ය සංඥාව හොඳට පුරුදු කරන්න ඕනේ. ඒතර බලන්න අපේ මිනිස්සු කොච්චර මේක වරද්දගෙන තියෙන මේ අනිත්‍ය සංඥාව යනුම දුකෙන් යුතුව වාසය කිරීමක් කියලා නේ ගොඩක් හිතන්නේ. හැමතිම මෙන්න නෙගටිව් අර්ථයක් හැමතිස්සෙම නෑ නෑ දුකයි දුකයි කියලා හිතාගෙන ඉන්නේ. නෑ දුකෙන් නිදහස් වෙන්න තමයි බුදුහාඳුරෝ මේ ආර්ය දර්ශනය ඔබට අපට මනා ලෙස පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා පින්නතුනි අපි ඊටාම හොඳින් මේ කාරණාව තේරුම් ගැනීම වැදගත්. එනිසා අර කියන සමත භාවනාවන් ඔක්කොම කරලා හිතේ පංච නීවරණ ධර්මයන් යම් මට්ටමකට යටපත් කරගෙන තුනී කරගෙන ඊට පස්සේ හිත විදර්ශනාවට හරවන්න ඕන. විදර්ශනාවට හරවන එක්කෙනා අනිත්‍ය සංඥාව වඩනවා. මොකක් මුල් කරගෙනද? පංචස්කන්ධය මුල් කරගෙන. මොකද්ද පංචස්කන්ධය? රූප වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට කොහොමද මේ පංචස්කන්ධයේ මුල් කරගෙන අනිත්‍ය සංඥා වඩන්නේ? මේ සෑම ස්කන්ධයකම ආකාර තුනකින් දැකීමක් තියෙනවා. රූපස්කන්ධය සම්බන්ධ ඕන මේ ඉතල තමයි රූපය කියලා දකිනවා. එතන රූපය දකිනවා කියන්නේ තමයි ඵලය. රූපය යනු ඵලයයි. හේතුඵල න්‍යායට අනුව. ඊට පස්සේ දකින්න ඒ රූපේ සමුදය හේවත් ඒ රූපේ හටගත්තේ කොහොමද කියලා ඔන්න හේතු දකිනවා. එතකොට සමුදය කියන්නේ හේතුවයි. ඊට පස්සේ ඒ හටගත් රූපය හටගන්නට මුල් වෙච්ච හේතුව මොන වගේද කියලා. මේක අත්ංග වෙනස් වෙලා යනවා. ඒ හේතුවත් වෙනස් වෙනවා. ඒතර හේතුව වෙනස් වෙනව නම් හේතුව නැති වෙලා යනව නම් හේතුව මුල් කරගෙන හටගත් ඵලයද ඒ ලෙසින්ම පවතින්නේ නැහැ. එයද වෙනස් වෙනවා කියලා වටහා ගන්න. අන්න ඒ විදිහට යමක තියෙන ස්වභාවය දකිනවා ඒක හේතුව දකිනවා ඒක වෙනස් වීම දකිනවා ඇතිවීම දකිනවා නැතිවීම දකිනවා එතකොට වේදනාව දකිනවා වේදනාව ඇතිවීම දකිනවා වේදනාව නැතිවීම දකිනවා සංඥාව කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න සංඥාව ඇතිුනේ මේ හිඳ කියලා දැනගන්න සංඥාව නැති වෙනවා කියලා දැනගන්න සංස්කාර චේතනා කියන්නේ මෙන්න මේවට චේතනා ඇති වෙන්නේ මේ නිසා චේතනා නැති වෙලා යනවා කියලා දැනගන්න විඥානය කියන්නේ මේකට විඥානය ඇති වෙන්නට හේතු මේකයි විඥානය ඇති වෙන්නට හේතු වෙච්ච ඒවා නැති වෙලා යනවා කියලා දැනගන්න. එතකොට ඔන්න ඔය විදිහට කවුරු හරි කෙනෙක් අනිත්‍ය දකින්නෝ නම් පංචස්කන්ධය මුල් කරගෙන එයාගේ හිතේ කාම රාග ඇති වෙන්නේ නැහැ. රූප රාග ඇති වෙන්නේ නැහැ. භව රාග ඇති වෙන්නේ නැහැ. එතකොට කාම රාග රූප රාග භව රාග කියන මේ රාගය ඇති වෙන්නේ නැත්නම් පංචස්කන්ධය කාම භවයකෝ රූප භවයකෝ අරූප භවයකෝ පාල කර ගැනීම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ කියන එක කියන අදහස් කරන්නේ. එතකොට එහෙම කාම රාග රූප රාග අරූප රාග ආදී ඒව ඇති වෙන්නේ නැති භව රාග ආදී ඇති වෙන්නේ නැත්තේ මොකක් නිසාද? ඒව ඇති වෙන්නේ නැත්තේ හරියට ඇත්ත ඇති හැටි දකින්න නිසා. අනිත්‍ය සංඥාවෙන් අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. අවිද්‍යාව ප්‍රහාණය වෙනකොට මේවා මේ භවවල පංචස්කන්ධේ පවත්ව ගන්න එක දුකයි කියලා වැටහෙනවා. එතකොට මේ පංචස්කන්ධය මේ මේ විදිහට භවවල පවත්වා ගන්න අවිද්‍යාව මුල් කරගෙන එහෙම පවත්වා ගන්න මේ පංචස්කන්ධ මුල් කරගෙන මම කියලා කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එකත් වැටහෙනවා අස්මිමානය දුර වෙලා යනවා ඒතර බලන්න අනිත්‍ය සංඥාව වඩනකොට අපට තේරෙනවා මේ තුල ඇති හරයක් ඵලයක් නැහැ කියලා. ඉතින් මමය මගේ කියලා අල්ලාගෙන මේ මමත්වෙන් අල්ලගෙන පවත්ගෙන යන්න තරම් දෙයක් නැහැ කියලා තේරිච්ච ගමන් මොකද කරන්නේ? ඒ සියල්ලත් හැරලා දානවා. ඉතින් පංචස්කන්ධයේ තියෙන උපාදාන එහෙම අතහැරිය දවසට සියලු දුකින් නිදහස් වෙන්න ලැබෙනවා. අන්න ඒ විදිහට ඔබට ඉඩ ලැබෙන හැම මොහොතකදීම මේ අනිත්‍ය සංඥාව පුරුදු කරන්න ඔබ වෑයම් කරන්න බුදුරජාණන් වහන්සේ අපට ඒ සඳහා බොහෝම හොඳ මඟ පෙන්වීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ මඟ පෙන්වීම කරපු සූත්‍ර දේශනාව තමයි මේ සංයුක්ත නිකායෙහි සඳහන් වෙන අනිච්ච සංඥා සූත්‍ර දේශනාව. සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේහි සඳහන් අනිත්‍ය සංයුත් අනිත්‍ය සංඥා සූත්‍රයයි මා ඔබට අද දේශනා කළේ බුදුහාඳුරු සවැත් නුවර ජේතවනාරාමේ වැඩින් දෙද්දී දේශනා කරන ලද සූත්‍රයක්. මේ සූත්‍රයේ මේකේ වටිනාකම මතක් කරලා තියෙනවා. අනිත්‍ය සංඥාව වැඩිම තුල බහුලීකృత කිරීම තුල කාම රාග, රූප රාග, භව රාග, අවිජ්ජා සහ අස්මිමාන කියන මේ ක්ලේශ ධර්මයන් ගෙවි ගෙවි යනව සමූල ඝාතනය වෙන මුලිනු ගුලා දාන්න පුළුවන් කියන එක පැහැදිලි කරලා තියෙනවා. මේ භාවනාවේ තියෙන වටිනාකම අවධාරණය කරලා තියෙනවා. ඉතින් ඒ හොඳින් වටහාගෙන තමන්ගේ ජීවිතේ ජය ගන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනා උපකාරයක්ම වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසේ නමතුතුම් නිවන් සුව සැලසේවා එවතුම් වූ ධර්ම දේශනා පවත්වා වදාළ කොළඹ හත නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තනල්ලේ චන්දකිත්ති ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි කුශාස්නික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා